සමතයානික විදර්ශනාව සමතයානිකයා මුලින් තෝරා දෙන ලද්දේය. ඔහු ඇසුරු කළ කර්මස්ථානය අනුව හෙතෙම ආකාර කීපයකට බෙදී යයි. ඉදී කච්චෝ වටමං උපචාර සමාධින් වා අප්පනා සමාධින් වා උප්පාදේති I am Samato. So tancha tang sampayutta dhamme anicchadihi vipassati. Ayang vipassana. Iti patamang samato පච්චා විපස්සනා තේන උච්චති සමත පුබ්බංගමා විපස්සනං භාවේති යනු සාමාන්‍ය ක්‍රමයයි මේ ශාසනයෙහි එක් පුද්ගලයෙක් පළමුවෙන් උපචාර සමාධිය හෝ අර්පණා සමාධිය හෝ උපදවයි. මෙය සමතයයි. හෙතෙම ඒ සමාධියද ඒ සමාධි චිත්තය හා සංප්‍රයුක්ත පස්ස ආදී ධර්ම අනිත්‍ය ආදී සාමාන්‍ය ලක්ෂණ අනුව විදර්ශනාව පවත්වයි. මෙය විදර්ශනාවයි. මෙසේ පළමුව සමතයයි පසුව විදර්ශනාවයයි එහෙයින් සමත පූර්වාංගම හෙවත් සමතය මුල් කොටගත් විදර්ශනාවයයි කියනු ලැබේ යනු එහි අදහසයි සමතයෙන් ඇරඹුණු විදර්ශනාවේදී උවත් සම්මස්සනය ඇතිවුව මැනව නාම රූප පරිච්ඡේද ඥානය ඇති වූ මැනව. දිට්ඨි විසුද්ධි ආදිය ඇති වූ මැනව. ඒ ඥානද විසුද්ධිද පහළ වන අන්දමින් අරමුණටගත් ධර්මයන්හි විදර්ශනාව කරගෙන යා යුතුය. එහිදී සමත නිමිත්ත නොඑක් ආයුරෙන් ලැබෙන හේයින් සම්මස්සන පිළිවෙතද නොයෙක් ආයුරින් ලැබෙන බව සැලකිය යුතුය. මෙහි මුලින් ප්‍රකාශිත පරිදි ධානය චිත්තයත් තත් සංප්‍රයුක්ත ධර්මයත් සම්මස්සනය කිරීම තවත් ක්‍රමයකි. ඇතැම් විට ධානය ලබාගත් පුද්ගලයන් ධානය අපේක්ෂා නොකොට ශුද්ධ විදර්ශනා ක්‍රමයෙන් භාවනාව ආරම්භන බවද සැලකිය යුතු කාරණයකි. ආනාපාන සමත නිමිත්තෙන් ධාන උපදවාගත් යෝගාවචරේකු එය විදර්ශනාවට නගන සැටි විසුද්ධි මාර්ගයේම දක්වන ලද්දේ මෙසේය මෙසේ නිපදන ලද චතුෂ්ක පංචක ධානය ඇති මහන වනාහි මේ කායානුපස්සනාවෙහි සල්ලක්කන විවට්ටනා වශයෙන් කමඨහන් වඩා පාරිශුද්ධියට පැමිණෙනු කැමැතියේ ඒ ලද චතුෂ්ක පංචක ධානයන් කෙරෙහි එක් දානයක් ආවර්ජනා ආදී පංච ආකාරයෙන් වශීතාවයට පැමිණියේ ප්‍රගුණ කොට නාම රූපයෙන් විවස්ථා කොට විදර්ශනාව පටන් ගනී. මේ යෝගී තෙමේ සමාපත්තියෙන් නැගී ආශ්වාස ප්‍රාශ්වාසයන්ගේ සමුදය නම් කරජකායද සිතද යන දෙදෙන යැයි බලා යම්සේ කඹුරු සම හුලං ගන්වන කල්හි චර්මයද පුරුෂයාගේ තදනුරූප වූ ව්‍යායාමයේද නිසා වාතය හැසිරේද එපරිදෙන්ම කරචකායද සිතද නිසා ආශ්වාස ප්‍රාශ්වාසය හැසිරෙතැයි බලා ඉක්බිති ආශ්වාස ප්‍රාශ්වාසයන්ද කයද රූපයයිද සිතද තත් සංප්‍රයුක්ත ධර්මයන්ද අරූපයයිද නියම කෙරෙයි. මේ සතිපට්ඨාන සූත්‍ර අටුවාවේ තවත් ක්‍රමයකින් ලැබේ. එහි භාවය මෙසේයි. ආශ්වාස ප්‍රාශ්වාසයන් අනුව හික්මෙන්න හුට ආශ්වාස ප්‍රාශ්වාසයන් නිමිති කොට ඇති සතර ධානයෝ පහළ වන්නාහ. හේ ධානයෙන් නැගී ආශ්වාස ප්‍රාශ්වාසයන් හෝ ධානාංගයන් හෝ පරිග්‍රහණය කෙරේ. එයින් ආශ්වාස ප්‍රාශ්වාසයන් මෙනෙහි කරන්නා වූ යෝගාවචරයා ආශ්වාස ප්‍රාශ්වාසය කුමක් ඇසුරු කළෝද? හෘදය වස්තුවයි. එය චිත්ත සමුත්තාන වතුදු කය නොහැර පවත්නා හේයින් නොහොත් කාය වත්තුව ඇසුරු කළේය. වත්තු නම් කරජ කායයි. කරජ කාය නම් සතර මහා භූතයෝද උපාදා රූපද වන්නාහ. යයි මෙසේ රූප පරිග්‍රහය කරයි. ඉක්බිති තදාරම්මන ඒ අරමුණට සම්බන්ධ වූ පස්ස පංචම ධර්මයෝදැයි මෙසේ නාමයද පරිග්‍රහය කොට ඒ නාම රූප දෙදෙනාගේ ප්‍රත්‍ය විග්‍රහ කරනුයේ අවිජ්ජාදී පටිච්ච සමුප්පාදය දැක මේ නාම රූපය වනාහි ප්‍රත්‍යහා ප්‍රත්‍යෝත්පන්න ඌද ධර්ම මාත්‍රයක්මය ඒ පිටත් සත්වේක් පුද්ගලයෙක් නැත්තේය මෙසේ සැකය පහව යෑමෙන් ප්‍රත්‍ය සහිත නාම රූපේහි අනිත්‍ය ආදී ලක්ෂණය ආරෝපණය කොට විදර්ශනා වඩනුයේ ක්‍රමයෙන් අරහත්වය ගන්නේය. ධානාංගයන් මෙනෙහි කරන්නාද මේ ධානාංගයෝ කුමක් ඇසුරු කළෝද? වස්තුව ඇසුරු කළෝය. වස්තුව නම් පරජකායයි. ධානාංගයෝ නාමකායයි. කාරජකාය රූපයයි. මෙසේ නාම රූප සනිටුහන් කොට ඕහුගේ ප්‍රත්‍ය සොයනුයේ අවිජ්ජාදී ප්‍රත්‍යාකාරය දැක මේ නාම රූප යනු ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ධර්ම මාත්‍රයක්මය අනෙක් සත්වයෙක් පුද්ගලයෙක් නැත්තේයයි සැක නැති කොටගෙන ප්‍රත්‍ය සහිත නාම රූපේහි ත්‍රිලක්ෂණය ආරෝපණය කොට විදර්ශනා වඩමින් අනුක්‍රමයෙන් අරහත්වයට පැමිණේ යනුවෙනි. දිට්ඨි විසුද්ධි කතාවේ ප්‍රකාශිත වූයේ මෙසේයි. එය සපයනු කැමැති සමතයානිකයා විසින් පළමු කොට භවාග්‍ර ධර්මයන් ආධිකර්මිකයා විසින් දුෂ්පරිග්‍රහ වන බැවින් නේව සංඥානා සංඥායතනය තබා සසු රූපාවචර අරූපාවචර ධානයන් අතුරෙන් එක්තරා ධානයකින් නැගී විතර්කාදී ධානාංගයෝද ඒ විතර්කාදීන් හා ඉපදිය යුතු ධර්මයෝද ලක්ෂණ රස ආදී වශයෙන් පිරිසිඳ දත යුතුය. මෙසේ පරිග්‍රහ කොට මේ සියල්ල අරමුණට අභිමුඛව නැමින බැවින් නාමාර්ථයෙන් නාම නැමැයි ව්‍යවස්ථා කළ යුතුය. ඒ නාමය පරීක්ෂා කරන්නේ මේ නාමය කුමක් නිසා පවතින්නේ දැයි සොයන්නේ ඒ නාමයට නිශ්‍රේ වූ හෘද රූපය දකි. ඉක්බිත්තෙන් ඒ හෘද රූපයට නිශ්‍රේ වූ සතර මහා භූතයන්ද චතුර් භූතයන් නිසා පවත්නා වූ සසු උපාදාය රූපයන්දයි රූප පරිග්‍රහය කෙරේ. හෙතෙම මේ සියලු රූපයම රුප්නාහෙයින් රූප යයි නියම කෙරේ. ඉක්බිත්තෙන් අරමුණට නැමෙන ලකුණු ඇත්තේ නාමයයි රුප්නා ලකුණු ඇත්තේ රූපයයි සංක්ෂේප බැවින් නාම රූප නියම කෙරෙයි යනුවෙනි. මෛත්‍රී සමාධිය විදර්ශනාවට නැගීමද ඔබට මෙයින් පැහැදිලි වෙනවා ඇත. විදර්ශනා යානික ක්‍රමය මුලින් දක්වන ලද්දේ සමත යානික ක්‍රමයයි. විදර්ශනා යානික ක්‍රමය මෙයට වෙනස් වෙයි. එහිදී ආරම්භයේදීම උපාදානස්කන්ධයනට ඇතුළු වන ධර්ම වන පඨවි ආදී ධාතුන් මානසිකාරම්මණය සඳහා යොදාගෙන එම මානසිකාර විදිය නොපිරිහෙලා නොපමාව කළ යුතුය. එනම් මේ සස්නෙහි එක් පුද්ගලයෙක් වනාහි යතෝක්තාකාරයෙන් උපචාර අර්පණා සමාධි නොඋපදවාම පංච උපාදාන ස්කන්ධයන් අනිත්‍යාදී ලක්ෂණ විසින් විදර්ශනාව කෙරේ. මෙය විදර්ශනාවයි. ඔහුගේ විදර්ශනාව සම්පූර්ණ වීමෙන් එහි හටගත් ධර්මයන් නිවනට නැමීමෙන් අරමුණු කොට පැවැත්මෙන් යම් චිත්ත සමාධියක් පහළ වේද මෙය සමතයයි මෙසේ ප්‍රථමයෙන් විදර්ශනාවය පසුව සමතයයි. එයින් විදර්ශනාව පෙරදරි කරගත් සමතය යනු එහි අදහසයි. මෙහි සඳහන් පරිදි මේ විදර්ශනාව මැදදී පහළවන මේ සමාධිය උපචාර සමාධියන් අර්පණා සමාධියත් යන දෙකම බව සැලකිය යුතුය. ශුෂ්ක විදර්ශකයා හට පවා ප්‍රථම ධානාංග සහිතව මාර්ගය පහළ වන්නේ මෙය හෝ මෙහි දියුණුවෙන් බව සැලකිය යුතුය. සංඛා රූපේක්ඛා ඥාන අවස්ථාවේ ලැබෙන මේ විශේෂ සිද්ධිය තේරුම් ගැනීමට නොහැකි වන නිෂ්කාරණයේ වාද කරන පින්වතුන්ගේ විවේක බුද්ධියට විපස්සනා නියමේනහි සුක්ඛ විපස්සකස්ස uppanna maggopi සමාපatti ලාබිනෝ ජානං පාදකං අකත්වා uppannang maggapi පඨමජානං පාදකං කත්වා පකින්නක සංඛාරේ සමසිත්වා uppannē මග්ගෝපි පඨමජානිකාව හොන්ති යනුවෙන් විසුද්ධි මාර්ගයේ යොදන ලද පුද්ගල අවස්ථා ප්‍රභේදයේද ප්‍රයෝජනවත් වේයයි සලකමු. විදර්ශනා ඥාන පරම්පරාවේ ආරම්භය සමතය අනුව චිත්ත සමාධියක් ලබාගත් පුද්ගලයාට මෙහිදී ඊතරම් අපහසුාවක් ඇතිවීමට ඇති ඉඩ ස්වල්පය. එබඳු බලයක් නැති යෝගාවචරයා හට භාවනාරම්භයේදී නොඑක් අපහසුකම් ඉදිරිපත් වන්නේය. වැඩි වේලාවක් හිඳගෙන එක ඉරියව්වක් ගෙවීම දුෂ්කරය. එබඳු පුද්ගලයාට චිත්ත සමාධිය ඈතය. භාවනා වැඩ ඉවතලා පලා යෑමට නොඑක් විට සිත් පහළවන්නේය. හිතවත් විශ්වාස කටයුතු කල්යාණ මිත්‍ර ආශ්‍රය නිතර නිතර ලබා ගැනීමෙන් පැමිණි පැමිණි දුක් ගැනවිලි ප්‍රකාශ කිරීමෙන් සිතේ බර අඩු කර ගැනීමට යෝගාවචරයාට පිළිවන. ආචාර්යවරයාද පැමිණි පැමිණි වෙනස්කම් අනුව සුදුසු උපදෙස් දීමට හැකි වන්නේය. මෙසේ ආචාර්යයන් වහන්සේගේ ආරක්ෂාව උපදෙස් සහ අවධානය යන මේවාද යෝගාවචරයාගේ අප්‍රමාද විහාරයේද එකතු වීමෙන් භාවනාවේ මානසිකාර භූමිය වූ මුල් කොටස සම්පූර්ණ කරගත හැකිවන්නේය. ආචාර්යවරයෙකුගෙන් හෝ පොතකින් හෝ කර්මස්ථාන භාවනාවක් ඉගෙන ගොස් තනිව භාවනාවේ දෙන්නාට මේ සනසිල්ල කොයින් ලැබෙන්නද? එහෙයින් ඔවුන් හට නියම මාර්ගයේ ගමන සිදුවේ යනු සැක සහිතය. එහෙයින් මේ යෝගාවචරයා සියලුම මානසිකාර විදිය නොපිරිහෙලා පිළිපදෙමින් ඇදහිලිමත්ව මෙහි යෙදී යුතුය. එසේ පවත්නා විට යතෝක්ත සමාධිය ලැබේ. එයින් එකඟ කරගත් සිතින් තව තවත් සංස්කාර ධර්මයන්ගේ යථා තත්වයේ වැටහෙන්නට පටන් ගන්නේය. මේ නුවණ දියුණුවද එයට බාධක කෙලෙසුන් අයින් වීමෙන් සිදුවන්නකි. ක්‍රමයෙන් සීල සමාධි ප්‍රඥාවන් ආර්ය අෂ්ටාංගික මාර්ග වශයෙන් වැඩෙනසේ ප්‍රකට වෙයි. විදර්ශනා ඥානයට ප්‍රතිපන්දක භාවයෙන් පැවති කෙලෙස් ක්‍රමක්‍රමයෙන් තුනී වන හේයින් දර්ශනයේද ඊතා හොඳින් මාර්ගාංගයන්ගේ පැවැත්මට සුදුසු අන්දමින් පහළවන්නේය. දුක්ඛ ආදී ආර්ය සත්‍යයට අයත් කෘත්‍යයන් සිදු කරමින් විදර්ශනා ඥානය මස්තක ප්‍රාප්ත වන්නේය. මේ පිළිබඳ සසු විස්තරද උපදේශද මෙහි සඳහන් කිරීම යෝගාවචරයාගේ පිළිවෙතට එතරම් උපයෝගී නොවන හේයින් මෙපමණකින් මෙය સમાપ્ત කරනු ලැබේ. නිතර සිහි කරනු ආරබත නික්කමත යුංජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරං ව කුංජරෝ ප්‍රථමාරම්භ වීරය කරව කෙලසුන් කෙරෙන් නික්මෙව් බුදු සසුනෙහි යෙදෙව් බට වනයක් බිඳින මත තෙකුමෙන් මාරසේනාව පළවා හරිව් යෝ ඉමස්මින් ධම්ම විනයේ අප්පමත්තෝ විහස්සති පහාය ජාති සංසාරං දුක්ඛ සන්තං කරිස්සති යමෙක් මේ ධර්ම විනයෙහි නොපමාව වෙසේනම් හෙතෙම ජාත්‍යාදී සංසාරයේ දුරු කර දුක් කෙලවර කරයි නයිතං සිතිල මා රබ්බා නයිතං අප්පේන තාමසා නිබ්බානං අධිගන් තබ්බං සබ්බ ගන්තප්ප මෝවනං සියලු කෙලෙස්කට මුදාලන මේ නිවන ලිහිල් ආරම්භයකින් හෝ කුඩා වීරයකින් හෝ ලැබගත නොහේ පමාදං බයතෝ දිස්වා අප්පමාදංච කේමතෝ භාවට්ටංගිකං මග්ගං ඒසා බුද්ධානුශාසනි පමාව බය වශයෙන් දැක නොපමාව නිර්භය වශයෙන් දැක ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩව මෙය බුද්ධානුශාසනාවයි. යම් භික්ඛවේ සත්තාරා කරණීයං සාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය කතං වූ තං මයා ඒතානි රුක්ක මූලානි ඒතානි ශුඤ්ඤාගාරානි ඥායත භික්ඛවේ මා පමාදත්තේ මා පච්චා විපටිසාරිනෝ අහුවත අයං වූ අම්හාකං අනුශාසනී මහණෙනි ශ්‍රාවකයන්ට හිතවත් වූ අනුකම්පා කරන ශාස්ත්‍රූවරයෙකු විසින් අනුකම්පාව සලකාගෙන යමක් කළ යුතුය නම් එය මා විසින් කරන ලද්දේය. මහණෙනි තෙල වෘක්ෂ මූලයෝ විවේක ස්ථානයෝ මහණෙනි ධාන කරව භාවනා යෝගී වව් පමානවව් පමාවී පසුව විපිලිසරටපත් නොවව් මේ තොපට දෙන අපගේ අනුශාසනයයි